සරණපාල නැතිපන්ති පත් කළා. වර්ෂයක් පාසා සිද්ධ කරන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවකටයි මේ ඇත්තු සූදානම් වෙන්නේ. අදත් වෙනදා වගේම මෙහි දායකත්වය ග්‍රෑන්ඩ් පාක් කෙත්තාරාමාවතේ පදිංචි සිරිමාවතී පෙරේරා මෙතිනිය ප්‍රමුඛ කොට ඇති දූ දරුවන් විසින් සිද්ධ කරනු ලබනවා. සරණපාල මැතිතුමන් නිදන પ્રાપ્ત වෙලා හත් දවසේ පටන් මේ මොහොත දක්වා নানা විදියට පින්කම් කරන්ට යෙදුනා. ඒ පින්කම් අතරට මේ බෞද්ධයා රූපවාහිනී නාලිකාව ඇසුරු කරගෙන මුළු ලෝකයාටම ධර්ම දාණය දෙන්න මේ දූ දරුවන් ඒ වගේම මැතිණිය ඇතුළු පිරිස කටයුතු කිරීම ඉතාම සත්පුරුෂ දෙයක් හැටියට කාලීන අවශ්‍ය දෙයක් හැටියට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන් පින්වත්නි ධර්ම දානය කියන එක අනිත් දානවලට වඩා තා උතුම් එකක්. ඒකට හේතුව අපි ආහාර පාන ඇඳුම් පැළඳුම් වලින් යම් කෙනෙකුට සංග්‍රහ කළොත් ඒ අවස්ථාවේ සතුටු වෙලා ඒකෙන් ප්‍රයෝජනෙ ගන්නෝ පමණයි. නමුත් ධර්මයේ යම් කිසි කෙනෙක් ශ්‍රවණය කළා ජීවිතේ වෙනස් කරගත්තොත් අපායට යන්න සිටි කෙනෙක් සුගතිගාමී වෙනවා. ඒ වගේම කෙලෙස් දුරු කරගන්න කල්පනා කර කෙනෙක් සිටියනම් නිවන් මාර්ගයේ විවෘත කරගන්නවා. ඒ විතරක් නෙමෙයි අර ආමිෂ දාන වලින් පින්වත් මේ ඉන්ද්‍රිය පෝෂණය කියන එක තමයි එහෙම නැත්නම් මේ ආයතන පෝෂණය වීම තමයි අනිකුත් සියලුම දාන වලින් සිද්ධ වෙන්නේ. මේවා පිනව ගන්න එක තමයි සියලුම දාන වලින් තියෙන්නේ. නමුත් ධර්ම දානය කියලා කියන්නේ මේ සලායතන නිරෝධය කරන මාර්ගය. බුදුහාමුදුරෝ ලෝකේ කියලා පෙන්වන්නේ සලායතන ලෝකය. ඇස කන නාසය දිව ශරීරය සිත කියන ආයතන හයෙන් හැදිච්ච මේ ලෝකය සලායතන ලෝකය. ඒ සලායතන ලෝකය නිරෝධ කරන ලබන නිවන අවබෝධ කරගන්න තියෙන එකම මාර්ගය ධර්ම මාර්ගය ධර්ම දානය. එතකොට ධර්ම දාණය මොන තරම් උසස් එකක්ද කියලා ඒ වචන දෙක තුනෙන් මේ ඇත්ත තේරුම් ගන්න ඕන. ඒ සඳහා කටයුතු කරන මේ මෑණියෝ දූ දරුවෝ ඒ නිදන પ્રાપ્ત සරණපාල මැතිතුමන්ටගේ පරලෝක ජීවිතයටත් වඩා ලෝකවාසී දුක් විඳින අහිංසක සත්‍යයන්ට මේ ශාන්ත ධර්මය ශ්‍රවණය කරන්ට සැලැස්වීම මොන තරම් කුසලයක්ද කියන එක කල්පනා කරන්න ඕන. අද මේ ධර්ම දේශනාවට මම මාතෘකා කරන්ට යෙදුණු ගාථා රත්න ඇතුළත් වෙලා තිබෙන පින්වත්නි සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ බද්දේ කරත්ත මහා කච්ඡායන බද්දේ කරත්ත කියන සූත්‍රයේ තමයි මේ ගාථා ඇතුළත් වෙලා තිබෙන්නේ. ඒ බද්දේ කරත්ත කියන නමින් සූත්‍ර හතරක් මේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. පළවෙනි සූත්‍රය අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ම සම සිව්වණක් පිරිස උදෙසාම දේශනා කරලා තිබෙනවා. ඒ වගේම ආනන්ද උත්තමයන් වහන්සේ දේශනා කරපු බද්දේ කරත් සූත්‍රයකුත් තිබෙනවා. ඒ වගේම මේ මහා කච්චායන මහරහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් ඒ වගේම සමිද්දි ස්වාමීන් වහන්සේත් මුල් කරගෙන මේ තුන් වහන්සේලා විසින්ම සාකච්ඡා කරන්නට යෙදුණු බද්දේ කරත්ත සූත්‍රය තමයි මේ මහා කච්චායන බද්දේ කරත්ත සූත්‍රය. මේ බද්දේ කරත්ත සූත්‍රය බුදුහාමුදුරුවෝ උද්දේශ වශයෙන් විභංග වශයෙන් දේශනා කරනවා කියලා මේ සෑම සූත්‍රයකම සඳහන් උද්දේශ වශයෙන් දේශනා කරනවා කියලා කියන්නේ සාරාංශ කරලා කෙටි කරලා මාත්‍රිකාව දැක්වීමටයි උද්දේශ කියලා කියන්නේ. අපේ බුදුහාමුදුරන්ගේ දේශනා ක්‍රමයක් ඒක. උද්දේශ වශයෙන් දේශනා කරනවා. දේශනා කරන්ට යන කාරණය සංක්ෂිප්තව හඳුන්වා දීම මාත්‍රිකාවක් වශයෙන්. විභංග වශයෙන් දේශනා කරනවා කියලා කියන්නේ පින්වත්නි ඒ මාත්‍රිකා කරපු ඒ සංක්ෂේපයෙන් ඉදිරිපත් කරපු කාරණාව විස්තර විභාග සහිතව උදාහරණ සහිතව විස්තර කරලා දීම තමයි විභංග. එතකොට මුළු සූත්‍ර පිටකයේම මේකමය තියෙනවා උද්දේශ වශයෙන් විභංග වශයෙන් දේශනා කිරීම. සමහර සූත්‍ර තියෙනවා මේ මහා කච්චායන සූත්‍රය වගේ සූත්‍ර අපේ බුදුරජාණන් වහන්සේ උද්දේශ වශයෙන් විතරයි දේශනා කරන්නේ තම ශිෂ්‍ය පුත්‍රයන්ට ඒ විභංගය સિદ્ધ කරගන්න ඉඩ සලස්වලා අපේ බුදුහාමුදුරුවෝ එතනින් ඉවත් වෙලා යනවා. ඒ වගේ සූත්‍රයක් තමයි මේ මහා කච්චායන සූත්‍රය. මේ මහා කච්චායන සූත්‍රයේ කෙටි නිදානයක් තියෙනවා පින්වත්නි. ඒ නිදානේ සමිද්දි කියන ස්වාමීන්ද්‍රයන් වහන්සේ රාත්‍රී කාලේ භාවනා කරලා රෑ මධ්‍යම යාමේ තපෝදනය වෙත තපෝදනය කියලා කියන්නේ මොකද උණු පැන් තියෙන තැන. ඒ වචනේ තේරුම ඒක. උණු පැන් තියෙන තැනට ගිහිල්ලා අතකට මූණකට සෝදගෙන ඉන්න අවස්ථාවේදී එක්තරා දෙව්දුවක් ආලෝකමත් කරගෙන ඇවිල්ලා මේ සමිද්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශයක් කළා ස්වාමීනි ඔබ බද්දේ කරත්ත විහරණයෙන් යුක්ත කෙනෙක්ද මධ්‍යේ කරත්ත උද්දේශ හා විභංග වශයෙන් ඔබ දරනවද කියලා ඇහැව්වා. එතකොට මේ සමිද්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා ආවුසය නැත මම මධ්‍යේ කරත්ත දරන කෙනෙක් නොවේ. එතකොට මේ සමිද්ද හාමුදුරුව ඇහැව්වා එවත්නි ඔබ මධ්‍යේ කරත්ත දරන කෙනෙක්ද මමද බද්දේ කරත්ත නොදනී කියලා ඒ දෙව්දුව ප්‍රකාශ කරාට පස්සේ මේ දෙව්දුව ප්‍රකාශ කළා ස්වාමීනි ඔබ බද්දේ කරත්ත උද්දේශ වශයෙන් විභංග වශයෙන් දරන්නටය ඒක තේරුම් ගන්නටය කියලා නොපෙනී ගියා. එතකොට මේ සමිද්දි ස්වාමීන් වහන්සේට මේක ගැටලුවක් අපේ බුදුරජාණන් වහන්සේ හමු වෙලා මේ විස්තරේ ප්‍රකාශ කළා. ඒක දිගයි අපිට වැඩක් නැහැ. ඒ ප්‍රකාශ කළාම අන්න අපේ බුදුරජාණන් වහන්සේ බද්දී කරත්ත කියන එක දේශනා කළා. මොකද්ද? අතීතං නාන්වා ගමේය නප්පටි කංකේ අනාගතං. අතීතය නොපතන්නේය. අනාගතේ අනාගතය ගැන බලාපොරොත්තුවක් නැතය. යදතීතං පහීනන්තං. ඒ මොකද අතීතය කියන එක නැරිච්ච එකක්, ගෙවිලා ගිය එකක්. අපපටි සංකේ අනාගතං අනාගතය කියන එක තාම උදා වුණේ නැහැ. පච්චුපන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති මේ මොහොතේ මූණ පාන්ට සිද්ධ වෙන ධර්ම ඇහැ කන නාසය දිව ශරීරයේ ඉන්ද්‍රයන්ට හසුවන ධර්ම තත්ත තත්ත විපස්සති විදර්ශනා දුරයෙන් දකිමින් ඒව දුරු කරමින් අසංහීරං අසංකුප්පං යං විද්වා මනු බ්‍රූය බ්‍රූහ බ්‍රූහති අසංහීරං කියන්නේ ඒවට කිට්ටු වෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව අසංකුප්පං කිපෙන්නේ නැතුව ඒවා දුරු කිරීම ඥානවන්තයාගේ ක්‍රමයයි ඊළඟට පෙන්නනවා අජ්ජේව කිච්ඡං ආසප්පං අද අදම කල යුතු දේ වීරිය සම්පන්නව කල යුතුයි. කෝ ජඤ්ඤා මරණේසුවේ. එත මරණය උදා වේද කියලා කාටවත් කියන්න බෑ. නහිනෝ සංගරං තේන මේ සේනාවක් සමග වාසය කරන මාරයා සමග අපේ ගිවිසුමක් නැති නිසා එහෙම කියලා බුදුහාමුදුරුවෝ පෙන්නවා. ඒ නිසා සමිද්දි අතීතයේ මේ ඇසකනාසය ආයතන 12 අතීතයෙන් නොපතා වර්ත අනාගතයෙන් නොපතා වර්තමානයේ ඒ ඒ ධර්මයන් ප්‍රහීන කරමිට උත්සාහ කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ ඔන්න උද්දේශය මාත්‍රිකාව දේශනා කරන්න ගියා. ඒත් මේ සමිද්දි ස්වාමීන් වහන්සේට මේක තේරුම් ගන්නට බෑ. උන්වහන්සේ තාම උසස් ඥාන මාර්ගයන්ටපත් වෙච්ච කෙනෙක් නෙමෙයි. එතකොට මේ කතාව මහා කච්චායන මහරහතන් වහන්සේ වහාම හම්බෙලා ගිහිල්ලා ප්‍රකාශ කළා. එතකොට උන්වහන්සේ කිව්වා "ඇවැත්නි බලන්ත අර හර ඇති රුකක් හමු වුණාම ඒකේ හරය ගන්නෙ නැතුව කොළයි පොතුයි අරගෙන පෙන්වන්න වගේ බුදුහාමුදුරුව හම්බෙලා උඹට මේක අහගන්න බැරුව මං හම්බෙන් තායකේ මොන තරම් නුසුදුසුකමක්ද බුදුහාමුදුරෝ මේ වගේ කෙනෙක් කියලා ඔන්න බුදු ගුණ අර මහා කච්චායන මහරහතන් වහන්සේ බුදු ගුණ සාගරයක් දේශනා කරන බොහොම රමණීය වචන. ඒක කියන්න වෙලාවක් නෑ බලා ගන්න. ඊළඟට ඒ බුදු ගුණ බලන්න මේ උන්වහන්සේලාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය තම ගුරුවරයන් වහන්සේ වර්ණනා කළා, ගුණ ප්‍රකාශ කළා. ප්‍රකාශ කළා තමන් ඒකට සුදුසු සුදුස්සෙක් නෙමෙයි කියන එක පෙන්නලා තමයි බණ කියන්න පටන් ගන්නේ. එතකොට මේ සමිද්ධාමඳුරෝ ඇතුළු අර ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කළා එහෙම කියන්න එපා මහා කච්චායන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඔබ වහන්සේ අපේ බුදුහාමුදුරුවන් පවා ප්‍රශංසා කළා තින ඔබ වහන්සේ ගැන. නිසා ඔබ වහන්සේ අපිට මේක දේශනා කරනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කළාක් මෙන්ම අපි සෑමෝව පිළිගන්න කැමතියි. කියලා අර අරහාමුදුරුවොත් වර්ණනා කළා ඊට පස්සේ මේ සමිද්දි ස්වාමීන් වහන්සේ මේ ධර්මය විස්තර ඇතුව ප්‍රකාශ කරන්නට යෙදුණා. ඊට ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕන පින්වත්නි මොකද්ද මේ බද්දේ කරත්ත කියන වචනේ තේරුම? බද්ද කියලා කියන්නේ යහපත් කියන එක. අපි කියන්නේ භද්‍ර යවණේ කියන්නේ යහපත් යවණේ. හොඳ තරුණ කාලය. බද්ද කියන්නේ යහපත්. එක කියන්නේ එකලාව කියන එක. එකලාව. ප්‍රත්‍ය කියන්නේ ඇලීම. යහපත් එකලාවේ ඇලීම. ඒ කියන්නේ යහපත් හුදකලාවෙන් යුක්ත වීම කියන එකයි බද්දේ කරත්ත කියන එකේ තේරුම. යහපත් හුදකලාව. එහෙම නැත්නම් අපි ඒකට එක වචනයක් පාවිච්චි කරනවා බුද්ධ ධර්මයේ පෙන්නනවා ඒක විහාරී. ඒක විහාරීව වාසය කිරීම. උදකලාව වාසය කිරීම. උතුම් විවේකය කියන එකයි බද්ධේ කරන්නේ. එතකොට මේ උතුම් විවේකය කියන එක සූත්‍රවල මුගත් තැන්වල සඳහන් වෙලා තිබෙනවා සමහර ස්වාමින් වහන්සේලා අපේ බුදුහාමුදුරුව හමුවෙන්ට පැමිණිලා අහනව ප්‍රශ්නයක් ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මේ පැවිදි ඇත්තෝ නිතරම වනාන්තර ගත වෙන්න යනවා මේ ඇත්තෝ මේ වනාන්තර ගත වෙන ප්‍රමාණයටම හුදකලා පිරිසක්ද කියලා. එහෙම කියන්න බෑ මහණෙනි. වනාන්තර ගත වුණු පමණින් හුදකලා වෙනවා කියලා කියන්න බෑ. ඒ මොකද සංහා දුතියෝ පුරිසෝ සංහාව එක්ක එක්කලයි ඒගොල්ලන් ඒ යන්නේ කැලේට. සංහාව තියෙන තාක්කල්ම අපි හුදකලා නෙවෙයි මහණෙනි. දීග මද්දාන සංසරං ඉත්ත භාවඤ්ඤතා භාවං නාති වත්තන්ති සංසරං එතනින් මෙතෙන්ට ගියත් මෙතනින් එතෙන්ට ගියත් සංහාව සහිත පුරුෂයෙක් නම් ඒ තනත්තා මේ ශාසනයේ හුදකලා කෙනෙක් හැටියට පෙන්වන්නේ නැත කියලා අපේ බුදුහාඳුනෝ දෙ. එතකොට පේනවා බද්ධීක රත්ත කියලා කියන්නේ කෙලෙස් වලින් අයින් වෙලා නිදහස්ව ඉන්නවා කියන එක විනා පිරිසගෙන් ඈත් වෙනවා කියන පමණක්ම නොවේ කියන එක අපි තේරුම් ගන්නට ඕන. ඊළඟට පින්වත්නි දැන් අර අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් හිටියා තෙර කියලා. ඒ උන්වහන්සේගේ නමමයි තෙර කියලා. ඒ තෙර කියන හාමුදුරුවෝ මේ හුදකලාව උන්වහන්සේට ගැළපෙන විදිහකට හරිගස්සගෙන හුදකලාව කටයුතු කරපු කෙනෙක්. උන්වහන්සේ අනුගමනය කළ හුදකලාව මොකද්ද කියන කේ සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. මොකද්ද හුදකලාව? තනියම ගමට පින්දපාතේ යනවා. තනියම පින්දපාත කරගන්නවා. ගමෙන් තනියම ආයෙ පින්දපාත කරගෙන එනවා. ඊළඟට තනියම විහාරයේ කටයුතු එමදීන් ආදී වතාවක් කරගන්නවා. දානේ වළඳනවා, භාවනා කරනවා. තනියම කුටියට වෙලා නිශ්ශබ්දව ඉන්නවා. අර කාත් එක්කවත් පයුරු පාසානයක් නැහැ. එහෙම ඉන්නකොට අපේ ස්වාමීන් වහන්සේලා අතර කතාවක් ගියා මේ පෙර කියන ස්වාමීන් වහන්සේ අමුතු වෘතයක් අනුගමනය කරනවා මේ උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මේකට හුදකලාවක. මේ අද කාලේ වුණත් පින්වත්ටි වැඩි කතාවක් අරහේ මේ නැතුව ඉන්න ගිහි කෙනෙක් හරි පැවිදි කෙනෙක් හරි දැක්කහම නොයෙකුත් කියන එක්ක මානසික තත්ත්වයක් එහෙම කියලා. එදත් ඒ වගේ කුටු කුටුව තියෙන්න ඇති. වහාම ගිහිලා බුදුහාමුදුරන්ට ප්‍රමිණි කළා මෙන්න මෙහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා ගමඩ එතකොට බුදුහාමුදුරුවෝ කැඳෙනවා. කැඳවලා ඇහුවා පෙර ඔබ අනුගමනය කරන හුදකලාව මොකද්ද? එතකොට ප්‍රකාශ කළා ස්වාමීනි මම අනුගමනය කරන හුදකලාව තනියම ගමට පින්ඳපාත යනවා, තනියම පින්ඳපාත කරගන්නවා, තනියම පින්ඳපාත කරගෙන ගමෙන් එළියට එනවා, තනියම වතාවත් කරගන්නවා, තනියම දාන වළඳලා බණ භාවනා කරගෙන කුටියේ ඉන්නවා. එතකොට බුදුහාඳුර ප්‍රකාශ කළා තේර මම ඒකත් නරකේ කියලා කියන්නේ නැහැ. ඒකත් මම නරකමේ කියලා කියන්නේ නැහැ. හැබැයි බුද්ධ ශාසනය තුල පෙන්නන පරිසමාප්ත අර්ථය විවේකය කියන එකේ පරිසමාප්ත අර්ථය ඒක නොවේ කියලා. මොකද්ද යමෙක් අතීතය ගැන නොපතන්නේද අතීතය ගැන කල්පනා කළා කෙලෙස් උපදවන්නේ නැද්ද? අනාගතය ගැන සුසුම් හෙළමින් අනාගතය ගැන කල්පනා කළා කෙලෙස් උපදවන්නේ නැද්ද? ඒ වගේම වර්තමානයේ ඒ ඒ ඒ එන අරමුණු හරියට තේරුම් අරගෙන ඒ අරමුණු නිරෝධ කරනවද අන්න ඒක තමයි මේ බුද්ධ ශාසනය තුල තියෙන හුදකලාව කියන එකේ පරිසමාප්ත අර්ථය ගැඹුරු අර්ථය කුළුල් අර්ථය කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා. එතකොට මේ ස්වාමීන් වහන්සේ බොහොම අහිංසකයි. ස්වාමීනි කියලා ඒක වැඳලා নমස්කාර කරලා ඒක පිළිගත්තා උන්වහන්සේ. පිළි අරගෙන මේ ප්‍රතිපදාව අනුගමනය කළා කියලා බණ පොතේ කියනවා. එතකොට පින්වත්නි දැන් මේ එකලාව හුදකලාව විවේකය කියන එක තවදුරටත් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේක තුනක්. කාය විවේක කියලා කියන්නේ පිරිස කෙරෙන් අපි ටිකක් ඈත් වෙලා අපේ වැඩ කටයුතු තරමක් හෝ නතර කරලා වාසය කරන ගතිය. ඒක හැම මිනිස්සෙකුටම වුමනා කරනවා. අද කාලෙත් එහෙමයි, එදත් එහෙමයි. ගොවිතැන් කළත් වෛද්‍ය වෘත්තිය කළත් මොන දේ කළත් පින්වත්නි කෙනෙකුට කායික වශයෙන් විවේකයක් අවශ්‍යයි වයසට යනකොට ඒක වැඩි වැඩියෙන් ලැබෙන්නත් ඕන සමහර විට අද සඳෑ සමයට ගියත් සමහර කෙනෙකුගේ ජීවිතේ කාය විවේකයක් ලැබිලා නැහැ. අර දූ දරුවන්ගේ වැඩ අහවර වෙලා මුණුපුරු මිනිපිරියන්ගේ වැඩ කරන්ට සිද්ධ වෙලා තියෙනවා මේක එක්තරා විදිහක ඛේදවාචකයක් අපි කල්පනා කරන්න ඕන මොකද අපි වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ ඒ කාලය තුලදී අපි කාටක් කාය විවේකයක් ලැබුණොත් තමයි අර කාය චිත්ත සංසිඳීමක් ඇති කරන ගන්නට මූලික පදනමක් කෙනෙකුට ලැබෙන්නේ ආහාර ආදී දේවල් වගේ මේක ගැන හිතන්න ඕන නිසා අපේ බුදුහාමුදුරුවෝ කාය විවේකය එක්තරා මට්ටමක විවේකී ප්‍රාථමික අවස්ථාව හැටියට ඒක වර්ණනා කරලා තිබෙනවා. ඊළඟට පින්වත්නි චිත්ත විවේකය. චිත්ත විවේකය කියලා කියන්නේ කෙලෙස් වලින් අයින් වෙලා ජීවත් වෙන්න තියෙන හැකියාව. චිත්ත විවේකය ලබන්න නම් එක්කෝ කෙලෙස් අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් කෙලෙස් නැති කරන්න ඕනේ. එහෙම නැත්නම් කෙලෙස් යටපත් කරන්න ඕනේ. දැන් ධානය ගැන විස්තර කරනකොට මූලික කෙලෙස් පහක් යටපත් කරනු කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ ධර්ම පහක් නීවරණ පහක් කාමච්ඡන්දේ යටපත් කරනවා එතකොට මේ නීවරණ යටපත් කිරීම නිසා එතන චිත්ත විවේකයක් ලබනවා එතන චිත්ත විවේකයක් ලබන්නේම අර කෙලෙස් යටපත් කිරීම නිසාමයි ඒ නිසා බුද්ධ ශාසනය තුල කාය විවේකයට වඩා උසස් විවේකයක් ඇතියට පෙන්වනවා. කෙලෙස් දුරු කිරීම හෝ කෙලෙස් අඩු කිරීම හෝ කෙලෙස් යටපත් කිරීමෙන් ලබන චිත්ත විවේකය බෞද්ධයන් විසින් මේක ලැබිය යුතුමයි චිත්ත විවේකය. ඒ චිත්ත විවේකයේ ලබන්න චිත්ත භාවනා කියලා ක්‍රමයකුත් තියෙනවා. බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, ආනාපාන සති ආදී වශයෙන් චිත්ත භාවනා ක්‍රමයක් තියෙනවා චිත්ත විවේකයේ ලබන්ත. ඊළඟට පින්වත්ටි උපදි විවේකය. උපදි කියලා කියන්නේ මොකක්ද අපිට තියෙන සම්බාධක. දැන් නිවන් අවබෝධ කරගන්නට දූ දරුවෝ අමු දරුවන් වතු ඉද කඩන් කරන රස්සා ඒක ඔක්කොම නිසා අපිට දැවිල්ලක් තැවීමක් උපදවනවා නම් ඒවටත් බුදුහාමුදුරු උපදි කියන වචනේ පාවිච්චි කරනවා. හැබැයි මෙතන නිවන් නිවනට සම්බන්ධ කරලා සලකනකොට පින්වත්නි ඉඳුරාම උපදි කියලා කියන්නේ මොකද්ද අපි කාගේ දායාදය මොකද්ද අපි කාගේ දායාදය පංච උපාදානස්කන්ධයට තවත් නමක් තමයි උපදි අපි සියලු දෙනාම තුල තියෙන දායාදය ඕකයි දැන් මිනිස්සෙක් වෙලත් මේ දායාදය දරාගෙන ඉන්නවා දෙවියෙක් වෙලත් ඒ දායාදය දරාගෙන ඉන්නවා කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක තුන් ලෝකේ කොතෙන්ට ගියත් පින්වත්නි ඒ උපදී ඒ පංච උපාදානස්කන්ධය නැමැති කර්ම දාය සම්ම දායාදෝ කියලා කියන්නේ එතෙන්ට. ඒ දායාදය තමයි අපි නිවන් අවබෝධ නොකළොත් ආයිත් මෙතන ඉඳලා එතෙන්ට අරගෙන යන්නේ. එතකොට මෙතනක් තිබුණේ කම්ම දායාද නම් ආයි එතෙන්ට ගියාට පස්සෙත් තියෙන්නේ මේක නම් එතනින් මෙතෙන්ට ගියයි මෙතනින් එතෙන්ට ගියයි කියලා ඇති වෙනස මොකද්ද? අන්න ඉත්ත භාවඤ්ඤතා භාවං නාතිවත්තං නිකං වටවලල්ලක් විතරයි. සංසාරය කියලා කියන්නේ. එකම දායාදේ එතෙන්ට අරන් යනවා මෙතෙන්ට අරන් යනවා. එතෙන්ට ගියාම එතනින්දන් කියනවා මෙතනෙයි කියලා මෙතෙන්ට ආවට පස්සේ එතෙන්ට කියනවා එතන වෙන වෙනසක් නැහැ. වචනෙක ප්‍රඥප්තියක් විතරයි. වචනක අදහසක් විතරයි වෙන ලොකු වෙනසක් නැහැ කියලයි මේ සංසාරය පිළිබඳ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. එතකොට දැන් මේ මධ්‍යේ කරත්ත කියන දේශනාව දැන් මහා කච්චායන මහරහතන් වහන්සේ අර සමිද්දි ස්වාමීන් වහන්සේට විස්තර කරලා දුන්නා. අතීතං නාන්වා ගමේය අතීතය නොපතන්නේය. අතීතය කියලා කියන්නේ පින්වත්නි දැන් අපේ නම් අපිට තියෙන යටගිය දවස නම් අපි පුංචි කාලේ. ඒකත් ඊටාම පිරිසිදු තැනක අපි වාසය කළ අපේ යටගිය දවස. ඒ තමයි පබස්තර මිදම් වික්කවේ චිත්තං යටගිය දවස අපි මීට වඩා පවිත්‍රයි. ඒ යටගිය දවස අපි ඊටා පවිත්‍රව ඉඳලා තමයි දැන් මේ වර්තමානයේත උපදී බොහොම ඉහළින් තර කරගෙන සංචකෝ ආගන්තුකේ උපක්ඛිලිතේ උපක්ඛිලිතං කියපු අර ආගන්තුක ධර්මයන් ආවේශ කරලා මේ ප්‍රත්‍යක්ෂි ලෝකයට අහුවෙලා මනසේ මායාවෙන් හිර වෙලා ඉන්න පිරිසක් අපිට සැනසීමක් නැහැ අපි මොන දේ කරගෙන ගියත් අවසානයේ මේ මනසේ තියෙන මායාව තේරුම් ගත්ත වෙලාවට විතරයි පින්වත්නි අපිට යම්කිසි දැනසීමක් අපේ ජීවිතේ ලබන්ට පුළුවන්කමක් ඇති වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන අතීතං නාන්වාගමීය. අතීතය නොපතන්නේය. දැන් අතීතය ගැන හිතනකොට මොකද තියෙන්නේ? දැන් අපි පුංචි කාලේ මේ මේ විදියයි අනේ පුංචි කාලේ මගේ ඇස් දෙක මේ විදිහේ ලස්සනට තිබුණා මගේ මූණ මේ විදිහට තිබුණා මගේ කන් දෙක මගේ හැම පුංචි කාලේ මේ විදිහේ ලස්සනයි කියලා නැවතත් ඒවා ගැන සිහි කරනවා කල්පනා කරනවා ඒව කල්පනා කිරීම නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන අභිනන්දති ඒව ගැන නැවත නන්දති කියන්නේ සතුටු වෙනවා. අභිනන්දති කියන්නේ නැවත අවුස්සන සතුටු වෙනවා. ඒ වගේනේ රාගයක් ඇති කරගන්නවා. මගේ ඇහැ මේ වගේ ලස්සනට තිබුණා ඒ කාලේ කියලා ඒ ආයතනය ගැන කල්පනා කරලා සතුටු වෙනවා. සතුටු වෙලා මොකද්ද චන්ද රාගයක් උපදවන. චන්ද රාගයක් කියලා කියන්නේ තෘෂ්ණාවක් ඇති කරනවා. ඒ තෘෂ්ණාවක් ඇති වෙනකොටම පින්වත්නි අපිට ආපහු මොනවද එකතු වෙන්නේ කර්ම කර්ම රැස් වෙනවා ඒ කියන්නේ අපි කර්ම රැස් කරගන්න නැවත අතීතය ගැන කල්පනා කරනවා අතීතයේ ඇහැ මෙහෙමයි කන මෙහෙමයි දිව මෙහෙමයි ශරීරය මෙහෙමයි ඒ පාර ඉන්ද්‍රියන්ට හසු වෙච්ච දේවල් අනේ මං තරුණ කාලේ කොච්චර කොච්චර දේවල් දැක්කද කියලා ඒවා ගැන කල්පනා කරලා ස්මරණය කරනවා ඊළඟට කොච්චර දේවල් කෑවද මේ මේ රටවල් කියලා මේ මේ දේවල් අනුභව කළා නේද කියලා ඒ ආහාර පාන ආදී දේවල් අර දිව පිනෝපු දේවල් ගැන කල්පනා ඇඳපු දේවල් මේ මේ ඇඳුම් පැළඳුම් ඒ රටවල් මේ මේ ඇඳුම් පැළඳුම් ඇඳලා කියලා ඒව ගැන. එතකොට පේනවා ආයතන හයත් ආයතන හයට ගෝචර වෙච්ච දේ පිළිබඳ අතීතෙන් කල්පනා කරලා මේ මේ විදියට තිබුණාය කියලා නැවත අභිනන්දති නැවත ඒව අවුස්සල සතුටු වෙලා චන්දරාගයක් උපදවනව නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් එතන කෙලෙස් උපදිනවා කෙලෙස් පරිදාහයක් උපදවනවා ඒ නිසා බද්ධේ කරත්ත සම්පූර්ණ විවේක ජීවිතයකට කැමති කෙනෙක් බුද්ධ ශාසනය පෙන්න විරාගී දර්ශනය ලබා ගැනීමට උවමනා කරන විවේකය ලබන්ට නම් අතීතං නාන්වා ගමිය. අතීතය කියන එක නොපතන්නේ. ඒක ගැන කල්පනා කරන්නේ නැහැ. යදතීතං පහි ඒක මේක ගෙවිලා ගිහින් ඉවරයි. ඒ අතීතය දැන් ඒක අපිට ආපහු ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට බලන්න දැන් අතීතයේ ඒ ධර්ම ඒ තැන්වල මේ ඇහැ ඉපදිලා ඇහැ නිරුද්ධ වුණා. අනිකුත් ඉන්ද්‍රියනුත් එහෙමයි. නමුත් දැන් ඒව නැවත උපදවන්න බෑ. හැබැයි මේ හිත උපදින්නේ කොහෙන්ද වර්තමානයේ මේ මොහොත. මේ මොහොතෙන් උපදින හිතෙන් අතීතයේ දේවල් කල්පනා කරනවා. එතන තියෙන අවිද්‍යාව බලන්න. දැන් හරියට පරිගණක යන්ත්‍රයක ඇතුළත් කරලා තියෙන අපිට උවමනා කරන දත්ත කොටසක් ගන්නට අර මැස්සෙක් වගේ එකක් කීං කීං ගාන ඒක වර්තමානයේ යන්නේ. හැබැයි අතීතෙන් හොයන්නේ. අතීතෙන් මේ දත්ත හොයන්නේ. ඒ කියන්නේ අතීත ෆයිල් එකක් හොයන්නේ. හොයලා ගන්න මේ වර්තමානයේ අර මැස්සෙක් වගේ ඒක වගේ තමයි මේ සිත මේ මොහොතේ ඉපදලා තියෙන්නේ. එතකොට පේනවා සිත අති අතීතයෙන් උපදවන්න බෑනේ. සිත උපදින්නේ දැන්. හැබැයි හොයන්නේ අතීතයෙන්. වර්තමානයෙන් සිත උපදවන. එතකොට පේනවා මේ කාලේ මායාව කියන එකට අපි කොච්චර අහු වෙලා තියෙනවද. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා නප්පටි සංකේ අනාගතං. අනාගතය ගැන නොසොයන්නේ. එන අනාගතයක් ගැන දැන් මෙහෙම අනාගතේ දැන් ඔය මේ හුඟක් අය දැක්කහම ප්‍රකාශ කරනවා කල්පනා කරනවා දැන් ඉතින් මට මේ අමාරු කාලයක් ඇති වෙලා තියෙන්නේ අනාගතයේදී මන් ටිකක් හරි හම්බ කරගෙන මම මේ කෙට්ටු වෙච්ච ටිකත් හරි ගස්සගෙන හොඳට ආහාර පාන අරගෙන ටිකක් මහත් වෙලා ලස්සනට ඉන්න ඕන අනාගතේ කියලා දැන් අනාගතේ ගැන කල්පනා. ඒක සාමාන්‍ය දෙයක් ගැන මේ කියන්නේ. සාමාන්‍ය පුදුජන මනසේ ක්‍රියාකාරීත්වය මේකයි. ඕනම කෙනෙක්. පහත් නොවිච්ච පැවිදි කෙනෙක් වුණත් මෙසේමයි. කල්පනා කරන අනාගතේ Tamanට නොලැබිච්ච තනතුරක් ලබා ගන්නද? Tamanට නොලැබිච්ච දෙයක් අනාගතය ගැන කල්පනා. එතකොට අර මහා කච්චායන මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා සමිද්දී බුදුහාමුදුරුව පෙන්නන මධ්‍යේ කරත්ත විහරණය ඇති කරගන්න මේක බාධකයක්. අනාගතයෙන් ගැන කල්පනා කරනවා. පච්චුපන්නංච යෝ ධම්මං පච්චුපන්නංච කියලා කිව්වේ මේ මොහොතේ කියන එකයි. මේ පහළ වෙන ධර්ම ධර්ම කියලා කිව්වේ ඇසට රූප, කනට ශබ්ද, නහයට ගන්ධ, දිවට රස, ශරීරයට ස්පර්ශ, ඊළඟට මනට ධම්ම මේ ආදී වශයෙන් මේ ආයතනයන්ට හමු වෙන ඒවට තමයි පච්චුපන්නංච යෝ ධම්මං කියලා කිව්වේ. ධම්මං කියලා කිව්වේ අන්න ඒවට. ඇයි මේවට ධම්ම කියලා කියන්නේ? මේ ධම්ම කියන වචනේ බුදුහාමුදුරුව විග්‍රහ කළේ පින්වත්නි හේතුවක් ප්‍රත්‍යක් ඇතිව පහළ වෙන්නා වූ සංසිද්ධියකටයි බුදුරජාණන් වහන්සේ ධම්ම කියලා දේශනා කළේ. ඉතින් ඒක වෙනම දේශනාවක කරන්න ඕන පටිච්ච සමුප්පාදය හා බැඳිච්ච කාරණයක් ඒ ප්‍රකාශ කළේ. එතකොට ධම්ම. එතකොට ඇහැට රූප අරමුණු වෙනකොට කනට ශබ්ද අරමුණු වෙනකොට ඒ ඒ තැන්වලදී තත්ත තත්ත විපස්සති. ඒව විපස්සනාවෙන් දකිනවනම් ඒ විපස්සනාවෙන් යුක්තව වාසය කරනවා නම් දැන් උගාක්ඛය අහන කාරණාවක් තමයි අනේ හාමුදුරනේ අපිට මේ විදර්ශනා භාවනා කරන හැටි කියලා දෙන්නේ කියලා. ඉතින් මේ විදර්ශනා භාවනාව තමයි බද්ධේ කරත් කියලා කියන්නේ. ඒකට වෙනත් නමක්. විදර්ශනා ක්‍රමය. මේ විදර්ශනා ක්‍රමය පිළිබඳ හුඟක් සූත්‍ර අන්තර්ගත වෙලා තිබෙනවා පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ ඒ නිසා අටුවාචාර්යින් වහන්සේ මේ මජ්ක්‍ධිම නිකා කියන කොටසට මහා විපස්සනා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ බද්ධේ කරත්තත් දෙන්නන්නේ මහා විපස්සනා විදර්ශනා අර දෙව්දුව ප්‍රකාශ කර වැදගත් දෙයක් අර්ථ සම්පන්න වූද ඊළඟට භ්‍රමචර්යාවට භ්‍රමචර්යා වාස කියන මේ ආර්ය ශ්‍රාංක මාර්ගය ලැබීමට පූර්ව ප්‍රතිපදාවක් මේ බද්ධේ කරන්නේ. ඒ කියන්නේ ආර්ය ශ්‍රාංක මාර්ගය අවබෝධ කරගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ හැම කෙනෙක්ම පූර්ව ප්‍රතිපදාවක් හැටියට බද්දේ කරත්ත විහරණය අනුගමනය කළ යුතුයි කියන එකයි ආරෂ්ඨාංග මාර්ගය. එතකොට මේ ආරෂ්ඨාංග මාර්ගයේ තියෙනවනේ පින්වත්නි කම්මස්ස කතා සම්මාදිට්ඨිය හෙවත් ලෝකීය සම්මාදිට්ඨිය විස්තර කරපු ලෞකික ජීවිතය පදනම් වෙච්ච ආරෂ්ඨාංග මාර්ගය. හැබැයි ඒක නෙමෙයි මෙතෙන්ට සම්බන්ධ කරලා තියෙන්නේ ආර්ය සම්මාදිට්ඨිය වූ භ්‍රමචර්යා වාස කියපු නිවන් මාර්ගය විවෘත කරන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයට పూర్ව ප්‍රතිපදාවක් තමයි මේ මද්දේ කරත්ත විහරණය. මොකද අතීතය නොපතන්නේය අනාගතය නොසොයන්නේය. මේ දෙකම එකක් පහළ වුණේ නෑ අනිත් එක ගෙවිලා ගියා පච්චුපන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති මේ රූප ශබ්ද ගන්ධ රස විශේෂෙහි අපි කොහොමද වාසය කරන්ට ඕන තත්ත තත්ත විපස්සති විපස්සනාවෙන් යුක්තව බලන්නේ කියලා පෙන්නවා ඒ විපස්සනාවෙන් බලන එක්කෙනයි අර සම්මත ක්‍රමයට බලන එක්කෙනයි අතර තියෙන වෙනස තමයි පින්වත්නි සම්මත එක්කෙනා මේවට කාමච්ඡන්දාදී සිතිවිලි උපදවනවා. ඒ කාමච්ඡන්දාදී සිතිවිලි උපදවනකොට බුදුහාමුදුරෝ ධර්මයෙන් ඒකට තනි වචනයක් පෙන්නන මඤ්ඤණා මඤ්ඤණා කියන වචනේ. මඤ්ඤණා කියන්නේ මොකද්ද? අපි ඒ රූපය එහෙම නැත්නම් ඒ ශබ්දය සංහා වශයෙන් හිතනවා. දික්ටි වශයෙන් ගන්නවා. මාන වශයෙන් ගන්නවා. තණ්හා කිව්වේ මොකද්ද? අර චන්ද රාගේ අපි ඒකට ඇලෙනවා. මේක මට ඕනයි, මේක හොඳයි, මේක ලස්සනයි. චක්කුම් ලෝකේ පිය රූපං, සාත රූපං, එත්තේසා තණ්හා uppajjamana uppajjati කියපු එකනේ මේ ප්‍රකාශ කළේ. අන්න මේ රූපය හොඳයි සැපයි කියලා තණ්හාවක් උපදවනවා. අතිපට්ඨාන සූත්‍රයේ කියන විදිහට. ඒ තණ්හාවක් උපදවනවා. ඒක තණ්හාවක්. ඊළඟට දිට්ඨිය. දිට්ඨිය කියලා කියන්නේ මමය, මගේය, මේ අනුංගය ආදී වාසයෙන් සංකල්පනා ඒව ඔක්කොම දිට්ඨි සංපයුක්ත සංකල්පනා හැටියට අපේ බුදුහාමුදුරෝ දේශනා කරා. එතකොට අර අර සිතිවිල්ල දිට්ඨියකුත් තියෙනවා. මාන කියන්නේ මැනීම. අර එතන ඒ මැනීම කරන්නේ කොහේද? දැන් අපි ගයක් පාද බෙදනකොට ඒකේ මූලික කණුවක් ගහනවනේ මූලික කණුවේ ඉඳලා තමයි අර නූල් සූත්‍රයේ අදින්නේ මේ මේ ගේ හදන්න. එතකොට මේ බඹයක් පමණ ගේ හදන්නත් නූල් සූත්‍රයේ ගහන පළවෙනි කුණ්‍යයක් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. ඒ මොකද අත්නි යෙමි අන්න ඒ කුණ්‍යයේ ඉඳලා තමයි පින්වත්නි මේ උත්තම පුරුෂ ක්‍රියාව තමයි වර නැගෙන්නේ. මේ බඹයක් පමණ ලෝකයේ තුල. ඒක අපි තේරුම් එහෙනම් අපි මේ මනසේ ස්වභාවය තේරුම් ගන්න. එතකොට සංහා වශයෙන්, දික්ති වශයෙන්, මාන වශයෙන් යම් කිසි කෙනෙක් හිතයිද? ඒ හිතන එකට තනි වචනය මඤ්ඤණ. අන්න මේ මඤ්ඤණා කියන එක කොහොමද බුදුහාමුදුරු ඊළඟට විග්‍රහ කරන්නේ? මඤ්ඤමානෝ වික්ඛවේ බද්දෝ මාරස්ස. මේ මඤ්ඤණාව කියලා කියන්නේ මොකද්ද මහණෙනි? මායයා හා එකතු වීමයි. ඒ කියන්නේ සිතිවිල්ලෙන් බැඳ ගැනීමයි. මායයා කියලා කිව්වේ කවුද? මරණය. කෙනෙක් නෙවෙයි. එහෙනම් යම්කිසි කෙනෙක් ඊ පහළ වෙන ධර්ම කෙරෙහි මේ තණ්හාදිත්‍ති මාන වශයෙන් මඤ්ඤණාවක් ඇති කරගන්නව නම් මරුහා බැඳෙන බැම්මක්ක එය මහණෙනි මොනතරම් මිහිරිද මේ ධර්මයේ මායයත් එක්ක බැඳපු බැම්මක් මඤ්ඤණා. මඤ්ඤමානෝ බද්දෝ මාරස්ස. එතකොට මාරස්ස. එතකොට මායයා එක්ක අපි එකතු වීමත් තමයි බුදුහාමුදුරෝ පෙන්වන්නේ මේවට සංහාවක් ඇති කරගත්තොත්, දික්තියක් ඇති කරගත්තොත්, මායයක් ඇති කරගත්තොත්. එතකොට දැන් මේක සියුම් එකක්නේ. මේ මායයත් එක්ක බඳගන්න බැම්ම ලෝකේ කවුරුවත් කරන එකක් නෙවෙයිනේ. තමා විසින්ම කරගන්න දෙයක් නේ. ඒ තමා විසින්ම මේ බැඳ ගන්න බැම්ම එහෙනම් මේ බන්ධනය ලියා ගන්න ඕන කවුද? තමා විසින්. තමා විසින්ම මේක ලියා ගන්න ඕන. ඒ ලියා ගන්න ඕන නම් තත්ත තත්ත විපස්සති. ඒව විපස්සනාවෙන් යුක්තව බලන්න. මොකද්ද විපස්සනාව? මේව හේතුවක් නිසා මේ ඇතිවිච්ච ධර්ම මේව පටිච්ච සමුප්පන්නය මේ පටිච්ච සමුප්පන්නේ නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්නට බැරිය. ඒ ඒ ධර්ම ඒ ඒ තැන්වල හටගත් තැනම නිරුද්ධ වන්නාහ. යංකින්ති සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං ඒ ඒ ධර්ම එතනම නිරුද්ධ වෙනවාය. මේ ආදී වශයෙන් අපි ඒක තේරුම් ගන්න ඕන. අජ්ජේව කිච්ඡං ආතප්පං. එතකොට ආතප්පං කියන්නේ වීරියෙන් අදාදම කළ යුත්ත කරන්න ඕන. අපිට අපේ මේ මනුස්ස ජීවිතේ ගෙවිල ගියාට පස්සේ ආයි කරන්ට අනාගතය ගැන හිතන එක ඒ තරම් හොඳ අදහසක් නෙවෙයි ඒක හිස් අදහසක් විතරයි ඥානවන්ත අදහස අද අදම කරන්ට ඕන ඒ නිසා තමයි මේ කාර්ය බහුල ඇත්තු පවා මේ ධර්මයට අද හේතු වෙන්න ලොකු මානයක් ගන්නෙ මහන්සියක් ගන්නෙ අද අද උණුව කරන්නේ අරව මොන දේ කළත් අපේ ජීවිතයේ අවසානයේ මේක තමයි එකම සැනසීම කියලා හිතනවා කෝජඤ්ඤා මරණේසු අපිට මරණය කොයි වෙලාවෙ අදාදෙයි මරුකින් කරගන්න කොයි වෙලාවෙ මේක එනවද කියලා කියන්න බෑ අපි සම්මත මරණයනුත් ක්ෂණික මරණුත් මරණ දෙකකින් බැඳලා තමයි මේ පස්කම් රස විඳින්මින් මේ ලෝක විවහාරය තුල ජීවත් වෙන්න කියන්නේ අපි ඒක කල්පනා කරන්න ඕන ඒ අසංහීරං අසංකුප්පං අසංහීරං කියන කියන්නේ මොකද්ද මේවට ඇදී යන්න එපා නිසා මේ ධර්මවලට අර කාන්දන් ශක්තියක් අපි ළඟ තියෙනනේ. මේක ලස්සනයි මේක හැඩයි කියලා ඒ කාන්දන් ශක්තිය අපි ඇදිලා යනවා. ඒ කාන්දන් ශක්තිය අඩු කරගන්නේ කියලා කියනවා අර විපස්සනාවෙන් යුක්තව බලලා. අකු ඊළඟට අසංහිරං අසංකුප්පං අන්න කුප්පං කියන වචනය දෙන්නවා කිපෙන්නේ නැති වෙන්න නම් අපි කිපෙනවනේ කිපෙන්නේ මොනවද? අපේ ලෝභය කිපෙනවා, දේශය කිපෙනවා, මෝහය කිපෙනවා. අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාති නක්ති දානිකුණම් බව. අපි යම් අවස්ථාවක නොකිපෙන්ට නම් අර චේතෝ විමුක්තිය ලබන්න ඕනේ. ඒ කියන්නේ මේ සිතිවිල්ලෙන් බැඳපු එක ගලවලා නිරෝධ කරන්න ඕනේ. ඒකට තමයි මේ සියල්ලක්ම කරන්නේ. එතකොට ඊළඟට බුදුහාමුදුරෝ පෙන්නනවා පින්වත්නි අර සමි බුදුහාමුදුරෝ පෙන්වූ ධර්මය මහා කච්චායන ස්වාමින් වහන්සේ පෙන්නනෝ මෙන්න නහිනෝ සංගරං තේන මහා සේනේන මච්චුනා. ඒ කියන්නේ මේ මහා සේනාවක් එක්ක ඉන්න මායයත් එක්ක අපිට ගිවිසුමක් නැහැනේ මැරෙන්න ඕන අදී කියලා. අපි කොයි වෙලාව අපේ ජීවිතේ අපිට ගිවිසුමක් නැහැ අපේ මරණය කොයි වෙලාව එනවද දන්නේ නැහැ. එතකොට මේ මායя කියලා කිව්ව පුද්ගලයෙක් නේ. දැන් බුදුහාමුදුරු සුත්ත නිපාතේ මාර සේනාව පෙන්වන්නේ කොහොමද? කාමය, සතිය, අරතිය. ගොඩක් විස්තර කරන්න වෙලා නැහැ. සතිය කියන්නේ මොකද්ද? ඇලීම. අරතිය කියන්නේ නොඇලීම නෙමෙයි. අරතිය කියලා කියන්නේ කුසල චිත්තයට ඇති අකමැත්ත. එහෙනම් රතියක් හොඳ නැහැ. අරතියක් හොඳ නැහැ. බුද්ධ දේශනාව තමයි. අර විරුද්ධාර්ථ වචන වගේ පෙන්වනට රතිය කියන්නේ ඇලෙනෝ අරතිය කියන්නේ කුසල චිත්තයට ඇති අකමැත්ත මේ දෙකම මාර සේනාව හැටියට අපේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට ශ්‍රේෂ්ඨ විහරණය මේ බුද්ධ ශාසනයේ තියෙන උතුම් විහරණය අපේ බුදුහාඳුර වර්ණනා කළ විහරණය මහරහතුන් වහන්සේ වර්ණනා කළ විහරණය බෞද්ධයාට ලැබුණු පරම උතුම් දායාදය තමයි මේ මහා විපස්සනා විහරණය මධ්‍යේ කරත්ත විහරණය අපි හැම දිනාම අදාදම ලබාගෙන අපේ ජීවිතේ සූපත් කරගන්නට අදිස්ථාන කරගන්න. ඉතින් කාලය නිකම්ම ගත වෙනවා. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ ග්‍රෑන්ඩ් පාස් කෙත්තාරාම මාවතේ පදිංචි සිරිමාවතී පෙරේරා මෙතිනියත් ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර ආනන්ද පෙරේරා දොස්තර මහත්මයා ඇතුළු මේ දූදරු පිරිස. නම කිව්වට අකමැති වෙන්න එපා. ඉතින් මම හැමදාම කියන දෙයක් තමයි මව්පියන් විසින් හොඳ දරුවෙක් හොඳ දරුවෙක් ඇති කළොත් හැමදාම කී. ඒක පුදුම විශ්මිත දෙයක්. දැන් ওই මට මම හුඟා පිරිසෙක්ක ජීවත් වෙන එකේ නිතර කියලා කියන මට ඇවිල්ලා අනේ හාමුදුරුවනේ දොස්තර මහත්තයට පින් සිද්ධ වෙන දැන් මං ඇවිදිනවා කිය. මොන නම කිව්වේ නැහැ. කවුද කියලා දැන් බලන්න. අනේ දොස්තර මහත්තයට බුදු බව ලබන්න මං අද ඇවිදිනවා. එහෙම කියපු අය මට අප්‍රමාණව ඉන්නවා. ඒ කවුද? මේ තරණපාල මැතිතුමා ඇති කරපු දරුවෙක් නිසා. ඒ නිසා මේ බණ නොකියුවත් හැමදාම එතුමාට පින් ලැබෙන දූ දරු පිරිසක් ඇති කළා. මේ අවස්ථාවේ මේ ලබාගත් ආ වූ පුණ්‍ය ශක්තිය මීට අවුරුදු 7කට කලින් නිදන ප්‍රාප්ත වූ සරණපාල මැතිතුමන් ප්‍රමුඛට මව්පිය දෙපාර්ශ්වය නමින් මිය පරලෝකිය ආ සියලුම ඥාතීන්ට අත්පත් වෙලා සූපත් වේවා උතුම් නිවනම අවබෝධ කරගනිත්වා ත්‍රිමාවතී මැතිණිය ඇතුළු මේ බුදුදරු පිරිසටත් විශේෂයෙන්ම මේ බෞද්ධයා නාලිකා නාලිකාවේ සභාපති අපේ කල්යාණ මිත්‍ර ශාස්ත්‍රපති ධරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ සු කාර්ය මණ්ඩලයටත් සියලු රටවැසියන්ටත් දෙවියන් සහිත සියලු ලෝක සත්වයාටත් ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වූ පරම ශාන්තමා මහ නිවනම අවබෝධ වෙත්වා. ittavata cammehi samphatam punya sampadam sabbe deva anumodantu sabbe bhuta anumodantu sabbe satta anumodantu sabba sampatti siddhiya ධර්ම ශ්‍රවණය කිරීමෙන් සියලු දෙනාටම තුන් නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා